කල්යාණ මිත්‍රවරුනි අපි අදත් එකතු වුණේ ඒ සාමාන්‍යයෙන් එදිනෙදා කරන ඒ කටයුතු වලට අතිරේකව බාහිර වශයෙන් ටිකක් අපේ හිත සම්පූර්ණ කරගෙන හිතේ සත්‍තාවක් ඇති කරගෙන ඊළඟට දැන් අපි මේ උත්සාහ කරන්නේ කිසියම් සෙවීමට යෙදෙන්න. මේක ගවේෂණයක්. සෙවීම. ඒ ඇර නිකන් සාමාන්‍යයෙන් අපි කෙනෙක් කතා කරනකොට අපිට අහන් ඉන්න පුළුවන්. ඉතින් අහන් ඉන්නකොට අපිට කියන දේ ඇහෙනවා. අපත් යමක් ඉගෙන ගන්නවා දැනුම වශයෙන් යමක් අපේ ඇතුලේ එකතු වෙනවා ඊපස්සේ වෙන කෙනෙක් ඇහුවොත් මොනවද කිව්වේ කියලා අපිට මතක තියෙන විදිහට ඒක කියන්න පුළුවන් සමහර විට විභාගයක විටදී ඇහුවොත් අපිට උත්තර ලියන්න කියන්න පුළුවන් ඒ කියපු දේවල් වලට අදාළව ඉතින් බොහෝ විට ඔය ඇහුම්කන් දීම කෙනෙක්ගේ කතාවකට සමන් දීම ඔය පැත්තට තමයි ගලාගෙන යන්නේ ඔය පැත්තෙන් තමයි අපි ප්‍රයෝජන ගන්නෙ. දැන් මෙතනදි කෙරෙන්නේ එහෙම ඒ ඒ ඒ ටික විතරක් නෙමෙයි අප එකතු වෙලා මේ කතා කරන මමත් ඇහුම්කන් දෙන මේ මිත්‍රයන් හැමදෙනාම එකට එකතු වෙලා පොඩි හොයා බැලීමක් කරන්න, දෙවීමක් කරන්න, ගවේෂණයක් කරන්න. දැන් මමත් මෙතන හිතනවා. එහෙම නැතුව මොනවත් කටපාඩම් කරගෙන ඇවිල්ලා පොත් කීපයක් බලලා ඇවිල්ලා ඒ කලින් සකස් කරගත්ත දෙයක්, කලින් කවුරු හරි පිළිවෙලකට හදපු දෙයක් මෙතනදී ඇවිල්ලා ඉදිරිපත් කිරීමක් නෙමෙයි මේ කරන්නේ. ධර්මයට එනකොට එහෙම දෙයක් දෙවෙන්න බෑ ඒක අකාර්කකයි. ඒකයි දැන් බුදුදහම පිළිබඳ ඔය අපි පාසල් වල ඉගෙන ගන්නවානේ දහම් පාසලේදී ඉගෙන ගන්නවා. ඊට එහා ගියාම විශ්වවිද්‍යාලයකදී වුණත් ඒ බුදුදහම් පිළිබඳ දිගටම හදාරන්න පුළුවන්. ඒ ඒ වගේ පන්ති කාමරයක් තුල කෙරෙන විෂය නිර්දේශයකට අදාළ ඒ දේශනයක සහ ධර්ම දේශනයක වෙනස ඒකයි. ඒ වෙනස තියෙනවා. ඉතින් මේ හැම වචනයක්ම කියන්න වෙන්නේ හිත හිත. මතකේ නෙමෙයි හිත හිත කියනකොට අහුම්කම් දෙනකොට ඒ හිතලා අවධානයෙන් සහ ටික විමර්ශනය කරමින් අහුම්කම් දෙන්න. එතකොට සිතමින් අවධානයෙන් කරුණු සෙවීමක් කරනවා සිතමින් විමර්ශනය කරමින් කරුණු විමසීමක් කරනවා. ඒතර අපි එකතු වෙලා ඒ විදිහට මේ පැයක විතර කාලය අපි ගත කළොත් පැයකමාරක කාලය අපිට කිසියම් දුරක් යන්න පුළුවන් වෙයි. අර දැනුමට යන්න බැරි දැනුමක් ඕනේ. හැබැයි දැනුම කියලා හැම වෙලේම නතර වෙනවනේ අර තැන් වල. අපි කලින් කියපු තැන් වලින් දැනුම ඉවර වෙනවා. ඒතර ඒ දැනුමේ ඒ දියපාර ඒ දැනුමේ ඔය ගොස් පිඳෙන තැනක් තියෙනවනේ. අන්න ප්‍රඥාවේ ගංගාව පටන් ගන්න එතන. ප්‍රඥාවේ ගංගාව කවදාවත් පිඳෙන්නේ නැහැ. ඒක මහා මුහුදට ගිහිල්ලා තමයි මහා මුහුදත් එක්ක එකතු වෙන්නේ. ඉන් මෙහා කවදාවත් ගඟක් ආදැන් නැති ගැලුවක් කියලා නවතින්නේ නැහැ. ඒ වගේ අපි සිතමින් අවධානයෙන් සහ විචාරශීලීව මේ වචන ටික ඔක්කොම වැදගත්. අපි හිතන්න ඕනේ මොනවද මට ඇහෙන්නේ? අහන එක එකක්, අහුම්කන් දෙන එක තව එකක්. අහන්න අවධානයක් අවශ්‍ය නැහැ. ඉස්සර හිතන්න ඕනෙත් නැහැ. ඇහෙනවා. දැන් මේ ප්‍රතිගත කරන යන්ත්‍රවලට ඇහෙනවා. ඇහෙන නිසානේ ඒක ප්‍රතිගත වෙන්නේ. ප්‍රතිගත කරගන්නේ. හැබැයි යන්ත්‍රයකට බෑ ඇහුම් කන් දෙන්න. අපිටත් පුළුවන් මේ යන්ත්‍රයක් වගේ අහගෙන ඉන්න. අහගෙන ඉඳලා ආපහු කියන්න පුළුවන්, ලියන්න පුළුවන්. එච්චරයි. හැබැයි ඇහුම් කන් දීම කියන්නේ ඊට වැඩිය වෙනස් අවබෝධයෙන් කරන දෙයක්. ඉතින්දී අපි හිතනවා. ඇහෙන හැම වචනයක් ගැනම අපි අවධානයෙන් ඉන්නේ. ඒ වගේම කල්පනා කරනවා. මේ මොනවද කියන්නේ මොනවද ඇහෙන්නේ මට? මේ කියන දේ කොතෙක් දුරට මගේ ජීවිතය තුල මා අත්දකලා තියෙනවද? මේ විදිහේ ටිකක් අවදිමත් වූ මනසකින් අපි විචාරශීලී මනසකින් මේ පැයක එකමාරක ගවේෂණය කරමු. දැන් අපිට ලැබිලා තියෙන මාතෘකාව නැතිනම් අපි කතා කරන්න අවධානය යොමු කරන්න තීරණය කළ මාතෘකාව බොහෝම සරල වචන දෙකක්. නිදහසේ සිතමු කියන්නේ. නිදහසේ සිතමු නිදහසේ සිටෙන්න හරි ලස්සන සරල වචන දෙකක්. නිදහසේ සිට මේ මාත්‍රිකාව නෑ කිසිම සංකීර්ණ භාවයක්. දැන් මේ නිදහස කියන්නේ මොකක්ද? දැන් මේ වචනය අපිට ගුරු කුරුඩු වචනයක් අපි විවිධ අවස්ථාවල පාවිච්චි කරනවා මේ නිදහස කියන වචනේ. ඒකක් තමයි හිරෙන් කෙනෙක් නිදහස් වෙන්න පුළුවන්. එතින්ද නිදහස කියලා කියනවා. ඉන් තවත් තවත් අවස්ථාවල විවිධ අවස්ථාවල අපිට පුළුවන් අපි පාවිච්චි කරනවා ඔය නිදහස කියන වචනේ. මේක විශේෂ අවස්ථාවල විතරයි අපි වචන පාවිච්චි කරන්නේ. හැම මොහොතකම නිදහස නිදහස කියලා අපි කියන්නේ නැහැ. නිදහස වචනේ භාවිතා කරන්නේ නැහැ. හැබැයි එහෙම වුණාට ඔබත් මාත් අපි හැම දෙනාම හොයන්නේ නිදහස. දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙතන ඉන්න පුංචිම මේ පුතෙක්ගේ පටන් වැඩිහිටි ඒ හැම දෙනාම දක්වා අපි ජීවිතයේ හැම මොහොතකම මිත්‍රවරුනි හොයන්නේ ප්‍රාර්ථනා කරන්නේ ලබා ගන්න උත්සාහ කරන්නේ ඉදහස් ඒක ඉතාම ගැඹුරු සංකීර්ණ අර්ථයකින්ම නෙමෙයි අපි කරන හැම දෙයකින්ම අපි හොයන්නේ නිදහසක් දැන් අපි මතුරුවෙක් කනකොට මොකද කරන්නේ? සමාජයේ ලෝනවා, පිඹිනවා, මතුරු කොයිල්ලක් පත්තු කරනවා, මතුරු දැලක් පාවිච්චි කරනවා. මොකටද මේ නිදහස් මේ මතුරුවන්ගෙන්, මේ මතුරු පීඩාවන්ගෙන්, මේ වේදනාවන්ගෙන් නිදහස්. අපි කෑම කන්නේ ඇයි? අපිට බඩගින්නේ නිදහස් වෙන්න ඕන නිසා. වතුර බොන්නේ පිපාසයෙන් නිදහස් වෙන්න. ඉතින් නිදිමතෙන් නිදහස් වෙන්න, විහෙස මහන්සියෙන් නිදහස් වෙන්න, ලෙඩ රෝග වලින් නිදහස් වෙන්න, අවුවෙන් නිදහස් වෙන්න, වැස්සෙන් නිදහස් වෙන්න අපි ඔය හැම දෙයක්ම පිටත් ජීවිතේ කරන්නේ යමකින් නිදහස් වෙන්න. හොඳට බලන්න අපි කරන එක එකක් අරගෙන බලන්න. ඒ හැම දෙයක් පිටුපස්සම තියෙනවා නිදහස් නැති තත්වයක්. ඉතින් ඒ නිදහස් නැති තත්වයෙන් ඒ ඉරවුණු තත්වයෙන් ඒ ස්ථිරවුණු ස්වභාවයෙන් කිසියම් නිදහසක් කිසියම් ස්වාධීනත්වයක් හොයාගෙන තමයි අපි හැම දෙයක්ම ජීවිතේ කරන්නේ. ඒක එහෙමද කියලා ටිකක් හිතන්න. මොනවා කරන්නේ? කොණ්ඩේ කපන්නේ ඇයි? ඇවුල කපන්නේයි, සක්මදින්නේයි මොනවා වෙන්න හරි නිදහස් වෙන්න අපි එතන එතන තියෙන කිසියම් ඉරවීමකින් නිදහස් වෙන්න. බෙහෙත් වන්නේයි ඒක තමයි පළවෙනි කාරණය අප තේරුම් ගත යුතු මොකද්ද මේ අපි හැම දෙනාගේම ජීවත් වීමේ අරමුණ නිදහස. ඒක අපි දන්නවා වෙන්න පුළුවන්, දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් අපි හොයන්නේ නිදහසක්. මිදීමක්. විමුක්තියක්. මේ මෙතන ඉන්න අපි ටික දෙනා විතරක් නෙමෙයි මේ ගමේ ඉන්න හැමදෙනාම මේ බෞද්ධ අපිටික විතරක් නෙමෙයි. ඒකට ಜಾති ආගම් ඒ එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහේ හිටියත් ලෝකෙ ඒක තමයි පදනම. එතකොට ඊළඟ කාරණය දැන් පාසල් යන දුවල පුතාලා ඉන්නවා ඉතින් පාසලට තියෙනවා නිල ඇඳුමක්. ඒ තමන්ට කැමති කැමති ඇඳුම ඇඳගෙන පාසල් යන්න නිදහසක් නැහැ. නිදහසක් නැහැනේ ඒක ඒ පාසල විසින් තීරණය කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණය කරලා තියෙනවා රජයෙන් තීරණය කරනවා. ඉතින් අපි අපි ඒ ඇඳුම අඳන් යා යුතුමයි පාසල් යන්න ඕන නම් අපිට එතන තියෙන නිල ඇඳුම අඳින්න වෙනවා. එතනදී අපිට පේනවා අපිට ඕන ඇඳුම අඳින්න බෑ පාසල් යන ළමයට. ඒ ළමයා කැමති වුණත් Tamanට ඕන ඇඳුම ඇඳීමේ නිදහසක් නෑ. දැන් එක්තරා විදිහකට පේනවා මේ කෙනෙක්ගේ නිදහස තව කෙනෙකුට පුළුවන් සීමා කරන්න. තව කෙනෙකුට පුළුවන් පාලනය කරන්න. නැති කරන්න පුළුවන්. මට ඕන දේ නිදහසේ කරන්නට තව කෙනෙකුට පුළුවන් ඒකට බාධා කරන්න. දැන් ඇඳුම අපි එක උදාහරණයක් ගත්තොත් ඕනේ තරම් උදාහරණ ගන්න පුළුවන්. දැන් වාහනේ කියනවා ඉතින් ඔන්න වම් පැත්තෙන් පදවන්න කියලා කියනවා. ඉතින් අපිට ඕනේ වුණා කියලා දකුණෙන් වාහන පදවන්න එහෙම බෑ. ඒතර වේග සීමා තියෙනවා. ඒතර අපිට නිදහසේ අපිට කැමති වේගයකින් එහෙම යන්න බෑ. එතන අනිත් අය ඒ අපේ එක පැත්තකින් නිදහස අපිට ඕන විදිහට නිදහසේ අපේ වැඩ අපේ සිසැඟි යනවා කටයුතු කරන්න බාධා ඇති කරලා තියෙනවා. එහෙනම් බාධා කරන්න පුළුවන්. ඔය හැම දෙයකම බාධා කරන්න පුළුවන්. කැමැට දීමට පවා පුළුවන්. අපිට කැමැති දේ කැමේ නිදහස් තව කෙනෙකුට පුළුවන් නැති කරන්න. මේක රජයකට පුළුවන් නැති කරන්න, දෙමව්පියන්ට පුළුවන්, වෛද්‍යවරුන්ට පුළුවන්, අපිට හැදෙන ලෙඩවලට පුළුවන්. අපේ ආර්ථිකයට පුළුවන්, අපේ සාස්ත්‍රයේ තියෙන මුදල් වලට පුළුවන්. ඒ අපිට ඕන දේ කෑමේ නිදහස නැති කරන්න. ඉතින් ওই විදිහට බැලුවොත් අපි ওই නිදහස නිදහස කියලා කියන හිතන දේවල් ඒ නිදහස අනිත් අයට පුළුවන් නැති කරන්න. පාලනය කරන්න පුළුවන්. උදුර ගන්න පුළුවන්. අපි ඔය දැන් නිදහස් කියලා හිතුවට ඔය හැම නිදහසක්ම කාට හරි පුළුවන් මේ ලෝකේ නැති කරන්න. අපි හිරේ දාන්න පුළුවන් කුංචි කාමරයක් ඇතුලේ හිර කරන්න පුළුවන්. ඒතර අපි හිතන නිදහස ඔක්කොම නැති වෙලා යනවා ඒක. අපිට බඩගිනින්ලාට කන්න නැහැ. ඒ පැත්තෙන් පුළුවන්. කොයි පැත්තෙනුත් හිරේ නොවිතියක් අපේ නිදහස අපි උගා නැති කරගෙන තියෙන්නේ නැත්නම් අනිත්‍යයි නැති කරලා තියෙන්නේ. ඒක තමයි දෙවෙනි කාරණය. දැන් එහෙම පසුබිමක් තුල සත්‍යයක් විදිහට මතු කරන්න කැමති මේ උත්තරයක් දෙනවට වැඩිය හිතන්න පුළුවන් තවත් කෙනෙකුට හමුන්ගේ නිදහසේ හිතන්නට තියෙන ඒ ඉඩ නැති කරන්න. කාට හරි පුළුවන්ද තවත් කෙනෙකුගේ ඒ නිදහසේ සිටීම උදුරා ගන්න පුළුවන්. ඒ ගැන ටිකක් හිතන්න. මට ඕන දේ හිතන්න නොදී ඉන්න පුළුවන් කාටවත්. දැන් මට ඕන දේ කන්න නොදී ඉන්න පුළුවන්. නීතියක් දාලා හරි පුළුවන්. මට ඕන දේ අඳින්න නොදී ඉන්න පුළුවන්. මට ඕනේ ගමන යන්න නොදී ඉන්න පුළුවන්. අපි ওই නිදහසේ කරනවායි කියලා හිතන හැම දෙයක්ම නැති කරන්න පුළුවන් තව කෙනෙකුට බාධා කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්, සීමා කරන්න පුළුවන්. හැබැයි පුළුවන් ද තමන්ගේ තමන්ට ඕන විදිහේ හිතන්න තියෙන නිදහස ඊට තව කෙනෙකුට නැති කරන්න. දැන් අපි උදාහරණයක් ගමු කාට හරි පුළුවන්ද දැන් මට අවශ්‍යයි ඊයේ දවසේ ගැන හිතන්න. කවුරු හරි කියන ඊයේ දවස ගැන හිතන්න එපා හිතුවොත් කෙලේ දානවා, දඩ ගහනවා මොනවා හරි කියනවා. නමුත් එහෙම මොන නීතිය දැම්මත් මොන දඬුවම දැම්මත් පුළුවන්ද ඊයේ දවස ගැන මම හිතන එක නවත්තන්න. මට පුළුවන් හිතන්න ඊයේ ගැන. කවුරු හරි කියනවා හෙට ගැන හිතන්න එපා. එපා කිව්වට මට පුළුවන් හිතන්න. අහවල් පුද්ගලයා ගැන හිතන්න එපා කියනවා. ඉතින් මට පුළුවන් හිතන්න. මට විතරනේ මෙතන ඉන්න හැම දෙනාටම පුළුවන් කවුරු මොනවා කිව්වත් Tamanට ඕනේ දේ හිතන්න. ඉතින් මේ Tamanට ඕනේ දේ සිතන්නට ඒ ඒකනම් සිටීමේ නිදහස කියන්නේ තමන්ට ඕන දේ සිටීම නම් දැන් තමන්ට ඕන දේ කිරීම නම් නිදහස කියලා කියන්නේ ඒ නිදහස අපි කියවනේ අනිත්‍යයට පුළුවන් පාලනය කරන්න කියලා අවුවැස්සට පුළුවන් පාලනය කරන්න රැයට දවල්ට පුළුවන් පාලනය කරන්න ඒ රාත්‍රියට දවල්ට පුළුවන් අපේ කටයුතු සීමා කරන්න ඒ හිතන්නේ හිතන තැනට එනකොට අපිට ඕන දේ හිතන්න අපිට නිදහසක් තියෙනවා. ඒ ඒ නිදහස කාටවත් බෑ පාලනය කරන්න නැති කරන්න. අපිට පේන විදිහට තව වෙන පැත්තකින් බැලුවොත් එහෙම නොවෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් බැලුවොත් ඒ අනිත් නිදහස් වලට සාපේක්ෂව ඔබට තියෙනවා නිදහසක් ඔබට අවශ්‍ය දේ හිතන්න. දැන් එහෙම නිදහසක් Tamanට තියෙන බව දැනিলা තියෙනවද? ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. Tamanට නිදහසේ හිතන්නට හැකියාවක් තිබෙන බව අත්දැකලා තියෙනවද? ඊළඟට මතුවෙන කාරණය තමයි මට ඕන දේ මට හිතන්න පුළුවන් කියලා කිව්වට ඊට තව කිසිම කෙනෙකුට ලෝකේ ඉන්න හමුදාවකට හරි උපාවියකට හරි රජයකට හරි කාටවත් බෑ මේකට බාධා කරන්න එපා කියන්න නීතියක් දාන්න මිනිස්සුන්ගේ හිතන්න තියෙන නිදහස නැති කරන්න ආගමකටත් බෑ කාටවත් බෑ ඒක කරන්න නිසා අපි එක පැත්තකින් හරි නිදහස් හැම මිනිස්සෙක්ම හරි නිදහස් ඒ හිතට එනකොට. දැන් එහෙම වුණාට ලෝකේ තුන් ලෝකෙම කවුරුත් නැහැ වගේ තේන්නේ අපේ නිදහස පාලනය කරන්න. ඒ හිතන් කියන නිදහස. ඒක සම්පූර්ණයෙන් අපේ අතේ තියෙන්නේ. සිටීම කියන එක තියෙන්නේ අපි එක එක්කෙනාගේ අතේ. ඒ අපේ ඇතේ තියෙන නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ නිදහස නැති වෙලා තියෙනවා අපිට. නැත්නම් නැති කරගෙන තියෙනවා. දැන් අපි ඉන්නේ අන්න එතන. ඔබ ඉන්නේ එතන, මා ඉන්නේ එතන. කොතැනද? අර තව කාටවත් පාලනය කරන්න, සීමා කරන්න, නැති කරන්න, බාධා කරන්න බැරි අර නිදහසේ හිතන්නට තියෙන ඒ ඉඩ අප විසින්ම නැති කරගත්ත තැනක තමයි අප ඉන්නේ. හැම මිනිස්සෙක්ම වගේ ඉන්න එතන. දැන් උදාහරණයක් දෙකක් බැලුවොත් නැත්නම් ඇති කීපකින් මේ කාරණේ දිහා විමසලා බැලුවොත් නිදහසේ හිතන්න උත්සාහයක් ගත්තොත් තේරෙයි. එහෙම කරන්න බැහැයි කියන එක අපිට. අපිට ඒක බැරි වෙලා තියෙනවා බැරි කරගෙන තියෙනවා. හැබැයි අපිට තේරෙන්නේ කෙනෙක් කවදා හරි නිදහසේ හිතන්න උත්සාහයක් ගත්තොත් නිසා. හරිත අනිත් නිදහස් වගේ කාට හරි Tamanට ඕන දේ කරන්න උත්සාහයක් ගත්තොත් තමයි තේරෙන්නේ ඒක මට කරන්න පුළුවන් දෙයක්ද? කවුද මට බාධා කරන්නේ කවුද මට එපා කියන්නේ කවුද මට නීති දාන්නේ කියන එක තේරෙන්නේ Tamanට ඕන දේ නිදහසේ කරන්න උත්සාහ කළොත් තමයි. හැබැයි එහෙම නොකර අනිත් අය කියන කියන දේම කර කර ඉන්න ගියොත් එයාට කවදාවත් තේරෙන්නේ තමන්ගේ නිදහස තමන්ට අහිමි වෙලා තියෙන බව. කොතෙක් දුරට තමන් ස්ථිර වෙලා දින්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්යන් නිදහසේ සාමාන්‍යයෙන් හිතන්න උත්සාහ කරන්නේ ඒ නැති නිසා එසේ උත්සාහ නොකරන අයට තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ Tamanට නිදහසේ හිතන්නට බැරි බව. ඒකට බාධා තියෙන බව. ඒක කොහෙන්වත් එනේව නෙමෙයි. අර කලින් කිව්වා වගේ ඒක පිටින් එන බාධා නෙමෙයි. පිටිනුත් පුළුවන්. එක කෝණයකින් බැලුවොත් පිටිනුත් පුළුවන් කෙනෙක්ගේ හිතන්න තියෙන ඉඩකඩ අහුරලා සීමා කරලා මට අවශ්‍ය දේ අනිත් කෙනාට හිතවන්න හිතන්නට පොළඹවන්න පුළුවන්. හැබැයි ඒක සියුම් විදියට වෙන දෙයක් ඊට වැඩි රළු විදිහට ගොරෝසු විදිහට නිතරම වෙන දෙයක් තමයි එකක් අපි හිතම එකක් අපට පුළුවන් ද බොහොම සරල දෙයක් කරන් බලන්න. මොකක් කර මේ වැස්ස ගැන ගන්න. මේ වැස්ස ගැන මිනිත්තු 5ක් හිතන්න පුළුවන්. පැයගණන් ඕන එක මිනිත්තු පහක් පුළුවන් ද වැස්ස ගැන හිතන්න. දැන් අපිට තියනවා නම් නිදහසේ සිටීමේ ඉඩක්, අයිතියක්, බලයක්, හැකියාවක් කාටවත් නැති කරන්න බැරි. හිතලා බලන්න පුළුවන් ද කියලා එක දිගට මිනිත්තු පහක් මේ වැස්ස ගැන හිතන්න. වෙන මොනවත් හිතන්නේ නැතුව පුළුවන් ද හිතන්න මොකද වෙන්නේ අපි කීයක් දේවල් ගැන හිතන්නේ නැත්නම් මිනිත්තු දෙකට තුනට. කාටද පුළුවන් උනේ වෙන මොනවත් නොහිතා වැස්ස ගැන විතරක් හිතන්න. අන්න පළවෙනි බාධාව නිදහසේ හිතන්නට. මොකද්ද මේ බාධාව? වෙන මොනවත් නෙමෙයි අපේ අවධානය අවධානයේ තිබෙන දුර්වලකම. අපිට අවධානයේ වැස්ස ගැන මම හිතන්නේ කියන එක අමතක වෙලා යනවා. ගොරවනකොට ඒක ගැන හිතෙනවා. බල්ලෙක් ගොරවනකොට ඒක ගැන හිතෙනවා. මේ පොළව හෙලවෙනවා දැනෙනකොට ඒක ගැන අපි හිතනවා. ඒ ඒ අතරේ වෙන යමක් මතක් වුණොත් ඒ ගැන හිතනවා. ඉතින් ඔන්න එතකොට ආයෙත් මතක් වෙන්න පුළුවන් ආ මං වැස්ස ගැන නේද හිතන්නේ කියලා. ඉතින් එන්න ආපහු සිතිවිල්ලක් දෙකක් තත්පර දෙක තුනක් වැස්ස ගැන හිතනකොට ආපහු අමතක වෙලා යනවා වැස්ස ගැන අපි හිතන්නම බව. වෙන මොකක් හරි මතක් වෙනවා. අවධානය ඒකට යනවා. ඉතින් මේ විදිහේ අවධානයකින් කොහොමද අපි නිදහසේ හිතන්නේ? මට ඕන දේ තමයි මම හිතන්නේ කියලා කිව්වට ඒක කාටවත් නැති කරන්න බෑ කිව්වට ඒක අපිම නැති කරගෙන තියෙනවනේ. අපේ අවධානයේ දුර්වලකම නිසා අපි අවධානය දියුණු නොකරගෙන තියෙන නිසා මට ඕන දේ මට හිතන්න බැරි තත්යකට මමපත් වෙලා. ලොකු කාලයකට නෙමෙයි මේක පැයකට දෙකකට නෙමෙයි ඒක මිනිත්තුවකවත් අපිට තියෙන නිදහසේ හිතන්න. ඒ හිතේ තියෙන නිදහස එක මිනිත්තුවක්වත් අපි අත්දකින්නේ නැහැ. මේක තමයි ඇත්ත කාරණේ කනගාටුදායක වුණත් සංවේදජනක වුණත් මේක තමයි සැබෑව මොකද්ද මේ මානසික නිදහස කියන එක නිදහසේ සිටීම කියන එක අපි ඒක මිනිස්සුවක කාලයක් තුලවත් අවුරුදු 50ක 60ක 70ක 80ක 100ක ජීවිතය තුල අත්දකින්නේ නැහැ. ඒ මානසික නිදහස, සිතේ නිදහස, චින්තන නිදහස කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව තමයි මිනිසුන් ඉපදිලා ජීවත් වෙලා මැරෙන්නේ. ඒක ඉතාම කනගාටුදායක කාරණයක්. හරියට කුංචි හිර කූඩුවක් ඇතුලේ ඉපදිලා ඒක ඇතුලේම ජීවත් වෙලා ඒක ඇතුලේම මැරලා යනවා වගේ කෙනෙක්. කිසිම කවුරු හරි හිතුවත් අපි හිතන මොන කාලකන්නිකමක්ද මොන අවාසනාවක්ද. ඒ මනස ඉපදුනේ හිර කූඩුවක් ඇතුලේ. බාහිර ලෝකයේ තියෙන නිදහස දැක්කේ නැහැ. ඒක ඇතුලේ තමයි වැඩුණේ. තරුණ වුණේ. වැඩි හිටි වුණේ වයස්ට ගියේ මැරුණේ. අපිට පේන්නේ නැති වුණාට මේ කාරණේදී අප අත්දැක්කා අපිත් එහෙම තමයි. අපි ඉපදෙනකොටත් ওই தත්ත්වය තියෙන්න ඇති. දැනුත් එහෙමයි. අපි වෙනස් කරගත්තේ නැත්තම් ওই தත්ත්වෙම තමයි තව ඉහි වයසට යන්නේ අපි. ওই තත්ත්වෙම තමයි මැරෙන්නේ කෙනෙක්. මේක එක කාරණයක් විතරයි මිත්‍රවරුනි මේ අවධානය කියන්නේ. නිදහසේ සිතන්නට අත්‍යවශ්‍ය සාධකයක් තමයි ඔය අවධානය. මම මොකක් ගැනද මේ හිතන්නේ? මට ඕනේ දෙයද නැතිනම් අර ගොරෝන එකට ඕනේ දෙයද මම මේ හිතන්නේ? එහෙම නැත්නම් මට ඇඟට දැනෙන දේද මේ හිතන්නේ. ඇහැට පේන දේද. එහෙම නැත්නම් මට අවශ්‍ය දේද. ඒ නිසා මේ නිදහසේ සිටීමට අවශ්‍ය කෙනෙකුට තමන්ගේ අවධානය යොමු කරගන්න වෙනවා. ඒකාග්‍රතාවයේ කියන දේ, සිහිය කියන දේ කෙනෙකුට දියුණු කරගන්න වෙනවා. ඉතින් මේ භාවනාවෙන් කෙරෙන ඉතාම වැදගත් දෙයක් තමයි මේ නිදහස් චින්තනයකට නිදහසේ සිටීමට අවශ්‍ය මූලිකම සුදුසුකමක් වෙන මේ සිහිය අවධානය වගේ දෙයක් දියුණු කරලා දෙන එක. ඒක අවශ්‍යයි. දෙයි එක කාරණයක්. දැන් ওই විදිහට අපිට මේ මාතෘකාව ගෙනියන්න පුළුවන් තව තව ගැඹුරට තව තව සියුම් අංශවලට අපි තව එකක් දෙකක් ගැන හොයාගන්න බලමු කාරණා කොහොමද අපේ නිදහස සීමා වෙලා තියෙන්නේ හිතන්නට තියෙන කොහොමද අපේ නිදහසේ සිටීම ඉර වෙලා තියෙන්නේ පාලනය වෙලා තියෙන්නේ දැන් තව අපි උදාහරණයක් දෙකක් ගත්තොත් දැන් සමහර විට රැහැ වෙනකොට රාත්‍රී වෙනකොට කළුවර වෙනකොට කෙනෙක්ගේ හිතට බයක් එන්න පුළුවන්. දැන් කරවල වගේ එකක් රාත්‍රියේ තනිකම ওই ටික එකට එකතු වෙනකොට බයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොම පිටණියක් වගේ තැනක් ගැන හිතනකොට ඒ වගේ තැනක තනියම යන්න වුණාම කෙනෙක්ගේ හිතට බයක් එන්න පුළුවන්. මේ වෙලාවට අපි නිදහසේ හිතනවාද? ඔය වගේ වුණාම අපි හිතන්නේ නිදහසේ. නිදහසේ හිතනවා නම් එහෙම වෙන්න පුළුවන්ද? කොහෙන්ද බය ආවේ? කලුවරට රාත්‍රියට සොහනට කොහොමද ඒ බය ආවේ? ඒකෙන් පැහැදිලි වෙන කාරණයක් තමයි මේවාට බය කියන එක එන්නේ අපේ අතීතයෙන්. අතීතයෙන් කොහොමද ඒ බය එන්නේ? අපි පුංචි කාලේ කතන්දර අහලා තියෙනවා. අපි හැමදෙනාම මේ අපේ සංස්කෘතිය තුල හොල්මන් කතන්දර අහලා තියෙනවා. පොඩි කාලේ. දැන් මේ පොඩි කාලේ හොල්මන් කතන්දර අහනකොට නිකන් ඒක කතන්දරයක් අහලා රස විඳලා ඉවත දැම්ම නෙමෙයි අපි. ඒ කවුරු හරි අපිට ඒ කතාව කියනකොට වැඩිහිටි කෙනෙක් ඒ කතා කියවනකොට අපි පත්තරෙන් එහෙම මොකද වෙන්නේ? අපි බය වෙනවා. නිකම්ම කියවලා ඉවත දැම්ම නම් ඔය ප්‍රශ්නේ නැහැ. ඒ පොඩි කාලේ ওই කතන්දර අහනකොට කියවනකොට කියවන අය අහන අය බය වෙනවා. අපි බය වෙලා කියනවා. හැම ළමෙක් මගේ බය වෙලා. ඉතින් බය කරන්න තමයි සමහර විට මේ කතන්දර කියන්නේ. ඒ හිතන හැටි ඒක හොඳයි කියලා සමහර අයට එළියට බහිනවට පාලනය කරන්න. කොහොම හරි දැන් එහෙම කතන්දරත් අහලා මොකද්ද රාත්‍රියේද හොල්මන් තියනවා කරුවලේ යක්කු ඉන්නවා සෝම් පිට්ටනිය වල අවතාර තියනවා ඒ කතන්දර අහලක් තියෙනවා ඇහුවා විතරක් නෙමෙයි ඒ අහනකොට අපි බය වෙලා තියෙනවා. නම් මොකද වෙන්නේ? ආයෙත් එනදු අත්දැකීමක් අපි ලබනකොට අවුරුදු 10කට 15කට 30කට 40කට 50කට හරි පස්සේ අපි බය වෙනවා. කොහොමද ඒක වෙන්නේ? අර කතන්දරයත් එක්ක බය කියන එක අපි හිතේ තියාගෙන ඉඳලා තියෙනවා මේ මුළු අවුරුදු ගාන පුරා. දැන් ඔහොම පොඩි කාලේ කතන්දරයක් අහලා බය වෙලා නැති කෙනෙක් කුත කොහොන කොහොන් ඒක සාමාන්‍ය තනක් විතරයි. දැන් මේ කොහොනක් මේකේ මැරිච්චා ඉන්නවා. ඒ අය යක්කු වෙලා ඉන්නවා. ඉතින් එතෙන්ට යන අයට කරදර කරනවා. ওই වගේ කතන්දර කෙනෙක් අහලා නැත්නම් බය වෙලක් නැතිනම් ඇහුවත් බය වෙලක් නැත්නම් ඉතින් එකින් දෙයක් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. බය වෙන්නේ නැහැ. අහලා බය වෙලා ඒ බය තාමත් අපි හිතේ තියාගෙන නම් ඉන්නේ අන්න එකපාරට කොහොනකට ගියාම රාත්‍රියාවාම කළුවරාම කළුවරේ සත්‍යයක් ඇහුණාම කළුවරට රූපයක් වෙන ගමන් අපි එකපාරට බය වෙන කොහොමද අර බය ඇවිල්ලා කියන ඔය අකේ ඔය අවතාරය ඔය හොල්මනක් කියලා. ඒ හොල්මනක් යකෙක් අවතාරයක් කියලා කියන්නේ කවුද? අර බය කියන්නේ අර පුංචි කාලේ බය වෙච්ච කෙනා තමයි මේ කියන්නේ. එතකොට එයා තාමත් ඉන්නවා මෙතන. අර අවුරුදු 5 6 ළමයා තාමත් මේ අවුරුදු 20 30 40 50 60 70 වයසේ අපි අතර ඉන්නවා තාමත්. එයා ඉන්නවා තාම. එයා ඒ බය අතහැරලා නැහැ. ඒ බය ඇතුලේ යා හිර වෙලා ඉන්නේ. දැන් ඔය විදිහට මේ අතීතයේ ඇති කරගත්ත හැඟීම් වල අපි ඉතිරකරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඒ බය විතරක් නෙමෙයි. ඔය හැම හැඟීමකම අතීතයේ අප ඇති කරගත්ත ඇති කරගෙන තාමත් තියාගෙන ඉන්න හැඟීම් වල ආවේගවල අපි ස්ථිරකරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා තමයි අපිට තරහකාරයෝ ඉන්නේ. මේ තරහකාරයෝ කියන්නේ කවුද? ඒ අතීතේ ඇති කරගත්ත දෙයක්. අතීතයේ ප්‍රශ්නයක් වුණා. ඊයේ හරි ගිය සතියේ හරි ගිය අවුරුද්දේ හරි අවුරුදු 10කට 15කට කලින් හරි කෙනෙක් එක්ක ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්නයක් වුණාම මට තරහව යා තරහ ගන්න බැරි. යා තරහ ගත්තත් නැහැ. මට මට තරහ අරගෙන මම තීරණය කළා මෙයා අතුරේ මෙයා තරහකාරයෙක් එහෙම තමයි අපි යා ගැන හිතන්නේ. එතකොට අද දැක්කහම අද යා ගැන මතක් වුණත් අද කවුරු හරි මට යා ගැන කියනකොට ආයෙත් අර මට ඇහෙන්නේ තරහකාරයෙක් ගැන හතුරෙක් ගැන. මට තේින්නේ තරහකාරයෙක් හතුරෙක්. එතකොට මම ආයෙත් හිතන්නේ කොහොමද මේ අවුරුදු ගානකට පස්සේ නැත්නම් දවස් ගානකට පස්සේ නිදහස් කියලා අපි හිතන්නේ නැහැ. මං ඊයේ හිතපු විදිහට තමයි මේ හිතන්නේ. නැත්නම් ගිය අවුරුද්ද හිතපු විදිහට තමයි හිතන්නේ. ගිය අවුරුද්ද විසින් මට බල කරනවා. මට සීමා කරනවා නිදහසේ හිතන්න. නිදහසේ හිතන්නේ අපි. අර අවුරුදු ගානක් පරණ තරහේ හිරකරුවෙක් බවට ඔබත්පත් වෙලා ඉන්නවා මාත්පත් වෙලා ඉන්නවා. ඒක තමයි ඒ හිඳයි අපිට තරහකාරයෝ ඉන්නේ. මේ තරහකාරයෝ කියන අය ඔක්කොම අතීතයේ නිර්මාණයක්. අතීතයේ විසින් නිර්මාණය කළ සිර කඳවුරක්. ඒක ඇතුලේ අපි ඉඳගෙන ඒක ඇතුලට අපි ගියාම අපිට වර්තමානයේ තරහකාරයෝ ඉන්නවා. හෙටත් ඉදී අනි ඔහොම හිතනකල් ඉදී දිගටම අපිට ඉතින් කොහොමද අපි නිදහසේ හිතනවා කියන්නේ අතීතේ අපි ඇති කරගත්ත හැඟීම් වලට වහල් වෙලා නම් අපි හිතන්නේ අපි නිවහල්වද හිතන්නේ අපේ පිටීම නිවහල්ද නෑ ඉතින් අර කාටවත්ම නීති දාලා පාලනය කරන්න බැරි කාටවත්ම ඇඟිලි ගහන්න බැරි එකම නිදහස මිනිස්යාට තියෙන නිදහසේ හිතන්න පුළුවන් හැකියාව. අනිත් හැම දෙයකම උස්ම ගන්න එකට පවා පුළුවන් නීතියක් දාන්න කාටද? හැබැයි මේ නිදහසේ හිතන්න තමයි කාටවත්ම මොනවත්ම කරන්න බැරි පාලනය කරන හැබැයි ඒක අපි අපි විසින්ම නැති කරගෙන තියෙනවා ඉතාම අවාසනාවන්ත විදිහට. දැන් මේක තමයි අතීතයේ අපි සිරකරුවන් කියන එක වාක් පැති වලින් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. අපේම ඉතිහාසයේ අපි සිරකරුවන් බව අපි ජීවත් වෙන්නේ වර්තමානයේ නෙමෙයි. අපි ඉන්නේ අතීතේ. මියගිය අතීතේක මියගිය ආයතේ අපි ජීවත් වෙනවා. ජීවත් වෙනවා අපි. හැබැයි අපි ජීවත් වෙන්නේ අර මියගිය ඉඳුල් වෙච්ච පිලුණු වෙච්ච මලකට කාපු අතීතේ. හරියට මරණය අතර ගොඩක් වතු. ඒ වගේ අපි ජීවත් වෙනවා. ඒ නිසා අපිට අහිමි වෙලා තියෙනවා ජීවිතයේ අර නිදහස් හිතක මිහිර. ඒ නිදහස් හිතක තියෙන රසය. එහි තිබෙන සුවය අපිට අහිමි වෙලා තියෙන. අවධානය නැති නිසාත් අපි අහිමි කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ඊටත් වඩා ප්‍රබල විදිහට ඊටත් වඩා කනගාටුදායක විදිහට ඊටත් වඩා අප්‍රසන්න විදිහට මේ අතීතයේ අපි ඇති කරගත්ත හැඟීම් තාමත් අපි තියාගෙන තාමත් අපි ඒ හිර කුටි ඇතුලේ ඉතිර වෙලා අපිමයි ඒව හදාගත්තේ හදාගෙන අපි මේක ඇතුළට ගිහිල්ලා අපි මේක ලොක් කරගෙන මේක ඇතුලේ අපි ඉන්නවා. ඉතින් ඒක ඇතුලේ ඉඳගෙන බලනකල් අපිට පේන්නේ ඒ බයට ඕන විදිහට තමයි. යක්කු පේනවා, කොල්මන් පේනවා, අවතාර පේනවා. තරහය පේනවා, හතුරන් පේනවා. එහෙම තමයි. ඉතින් ඔය ඔක්කොම වට කරගෙන කොල්මන් යක්කු අවතාර පෙරේත හතුරුන් තරහකාරය ඔක්කොම වට කරගෙන අපි මොකද්ද ලබන නිදහස අපි මොකද්ද අත්දකින්න බුද්ධි විදින නිදහස දෙකින්දි මේ භාවනාවෙන් ලැබෙන එක පිටිවහලක් තමයි අපිට මේ අපේම අතීතය තේරුම් ගන්න පුළුවන් එක. ඒ විතරක් නෙමෙයි මේ භාවනාවෙන් කෙරෙන්නේ වර්තමානයේ ජීවත් වෙන්න පුහුණු වෙනවා. මේ දුක්ම එන්නේ යන්නේ වර්තමානයේ. මේ මොහොතේ. ඒතර මේ මොහොතේ මොහොතින් මොහොත අපි අලුතෙන් ජීවත් වෙන්න පුරුදු වෙනවා. ආස්වාද කරනවා මේ මොහොතේ මේ මොහොතේ ප්‍රස්වාස කරනවා. ඒතර ආයෙත් මේ මොහොතේ ආස්වාදයේ මේ මොහොතේ ප්‍රස්වාසය. ඒතර අලුතෙන් අලුත මේ පරණ ආස්වාසයක් නෙමෙයි අපි දකින්නේ. අපි ගිය අවුරුද්දේ හුස්ම ගන්න ඇති. අවුරුදු 50කට කලිනුත් හුස්ම ගන්න ඇති. හැබැයි මේ දැන් ගන්න අලුත්ම අලුත් නැවුම් නොඉඳුල් ආස්වාසයක්. මේ ආනාපාන සති භාවනාව තුළ අපි පුහුණු වෙනවා මේ නොඉඳුල් වර්තමානයේ ජීවත් වෙන්න. එක්තරා පුහුණුවක් ලැබෙනවා මේ හැම දෙයක් දිහාම නිදහසේ බලන්නට අලුතෙන් බලන්නට ජීවිතයේ පළවෙනි වතාවට යමක් අහනවා බලනවා අත්දිනවා කියන ඒ ආකල්පයෙන් පුළුවන් ද අපිට යමක් අහන්න යමක් දිහා බලන්න යමක් ගැන හිතන්න මේක පරිශ්‍රණයක් මේක ආකෘතියක් මේක ක්‍රමවේදයක් මේ තමන් ගැන ගවේෂණය කරන්න ඉතාම යෝග්‍ය උපකරණයක්. මේක උපකරණයක් විතරයි හැබැයි. ඉන් එහා දෙයක් නැහැ. මොකද්ද? ජීවිතයේ පළවෙනි වතාවට තමයි මම මේ මේ බලන්නේ. මේ අහන්නේ. එහෙම පුළුවන් මේ රස විඳින්න. ඒකට මොකද්ද මේකේ තියෙන රහස? දැන් අපි තේ එකක් බොනවා. ඉතින් ඇහුවොත් මොනවද බොන්නේ? තේ එකක්. මොනවද දිව්වේ? තේ එකක්. මොනවද හැදුවෙත් ඒක. හැබැයි බලන්න. ඔය තේ දෙකක් අරගෙන ඒකේ රස වෙනස්. ඒකේ උෂ්ණත්වය වෙනස්. පාට වෙනස්. ගුණාගුණ වෙනස්. සුවඳ වෙනස්. ඉතින් අපි මේ හැම මොහොතකම බොන්නේ අලුත්ම අලුත් රහක් අපිට අත්දකින්න ලැබේ. අලුත්ම අලුත් සුවඳ. ඒ සුවඳ මීට කලින් කවදාවත් ඒ විදිහට අත්දකලා නැහැ. ඊට ළඟින් යන විදිහට තියෙන්නේ නැති. ඒ පාට ඒක අලුත්ම අලුත්. ඒ පාටට කවදාවත් සමාන හරියටම 100ට 100ක් ගැලපෙන තේකක් පිටින් කවදාවත් අපි කියලා නැහැ. දැකලත් නැහැ. හැම මොහොතකම අපි තේකක් කරනවා නම් බොන්නේ අලුත්ම අලුත් තේකක්. ඒතර මේ උගුර බිව්වාම ඊළඟ උගුරට එනකොට ඒක අලුත්ම රහක් අර රහ නෙමෙයි. ඒක වෙනස්. ඒ උෂ්ණත්වයක් නෙමෙයි. වෙනස්. ඒ සුවඳක් නෙමේ වෙනස්, ඒ පාටක් නෙමේ වෙනස්. ඒක අපිට දැනෙන්නේ ඇයි දැනෙන්නේ නැත්තේ? අපි තේකක් බොනවා කියන ඒ සංකල්පය ඇතුළේ හිර වෙලා ඉන්නවා. ඉතින් අපි මොනවා බිව්වත් අපි හිතනවා මං තේකක් බොන්නේ. ඒතර මේ විදිහේ සංකල්පයක් සංකල්ප ඇතුලේ අපි කොපමණ හිර වෙලා ඉන්නවද? ඒතර මේ සංකල්ප වලින් එළියට එන්නට මේ ආනාපාන සති භාවනාව දුරාක් උදව් වෙනවා. මොහොතින් මොහොත ජීවත් වෙනවා. මේ මොහොතේ අලුත්ම අලුත් හුස්ම අලුත්ම අලුත් සත්වාසය. ඇහෙන දේ අලුත්ම අලුත් දෙයක්. දැනෙන දේත් ඒ වගේ. මේ හැමදෑම දැනෙන ධනීස්සේ අමාරුව නෙමෙයි මේක අලුත්ම අලුත් ධනීස්සේ අමාරුවක් දැන් දැනෙන්නේ. ඒතර මේ හැම එකක්ම අලුත්. එතකොට අපි දකිනවා මේ මොහොතේ දෙමීක හුස්ම එන්නේ. ඊළඟ මොහොතේ නෑ ටිකක් වේගවත්. ඉතින් මේ වෙනස්කම් නිරීක්ෂණය කරන්න කියලා කියනවනේ ආනාපාන සති භාවනාවේදී. හුස්ම කෙටි නම් කෙටි කියලා දැනගන්න, දිගු නම් දිගු කියලා දැනගන්න, සියුම් නම් සියුම්, රළු නම් රළු. ඇයි එහෙම කියලා කියන්නේ? හුස්මෙන් හුස්මට වෙනස් වෙන නිසා, හුස්මෙන් හුස්මට අලුත් වන නිසා මේ ආස්වාසයේ මේ විදිහට ගන්න පළවෙනි සහ අවසාන එකම අවස්ථාව මේ මොහොත විතරයි. ආයි කවදාවත් මේ විදිහට ආස්වාසයක් ගන්න ලැබෙන්නේ නැහැ. ඒක වෙනස්. අලුත් විදිහකට. එතන මේක මේ ආකෘතිය මේක ආකෘතියක්. මේ ආකෘතියෙන් අපිට හැම වෙලෙම ඉන්න බැරි වෙයි. හැම වෙලෙම ඉන්න ඕනෙත් නැහැ. හැබැයි මේ ආකෘතිය මේ ක්‍රමය මේ කමතහන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් නම් අපිම හදාගෙන අතීතයේ හදාගත්ත සංකල්ප කොච්චරද අපි හිර වෙලා ඉන්නවද කියන එක අපිට තේරෙයි. ඒක තමයි තුන්වෙනි කාරණේ. පළවෙනි එක අවධානය, දෙවෙනි එක අතීතයේ ඇති කරගත්ත හැඟීම්, ආවේග, අපි අතාරින්න නැතුව ඒවා ඇතුළේ හිර වෙලා ඉන්න එක තුන්වෙනි එක මේ සංකල්ප. හදාගෙන ඉන්න සංකල්ප. නිසා අලුතෙන් අලුතෙන් අලුතෙන් සිද්ධ වෙන දේ අපිට දැනෙන්නේ පේන්නේ අපිට හිතන්න බැරි වෙලා තියෙනවා. අපි හිතන්නේ එකම විදිහට හරියට කෝච්චියක් නුවරේ ඉඳලා කඩු ගන්නාවට යනකොට හැමදෑම යන්නේ උත්තරම විදියටම ඒ වංගුවෙන් ඒ අංශක ගානක් හැරෙනවා අනිත් වංගුවෙන් තවාංශක ගානක් අනිත් පැත්තට හැරෙනවා තවාංශක ගානක් හන්දක් නගිනවා ඒ විදියට යන්නේ කවදාවත් වෙනස් විදියකට යන්නේ අපි අන්න ඒ විදිහේ එකම රටාවකට හිතන්න පුරුදු වෙලා තියෙන. ඇත්තටම ප්‍රශ්නයක් විදිහට මතු කරන්න කැමති නිදහසේ සිටීමේ අවශ්‍යතාවය තියෙනවා නම් මොකද්ද ඔබ හිතනවද නැතිනම් හිතෙනවද තමන් විසින් සිතනු ලබනවද නැතිනම් තමන්ම දන්නේ නැද්ද මොනවද හිතන්නේ ඇයි මේවා හිතන්නේ මොකටද මේවා හිතෙන්නේ මොකක්ද සිද්ධ වෙන්නේ මොකක්ද යථාර්ථය මොකක්ද ඇත්ත මොකක්ද අපිට වෙලා තියෙන්නේ අපි විසින් මේ හැම සිතිවිල්ලක්ම ඇති කරගන්නවද මට ඕනේ නිසා නැතිනම් අපිම දන්නේ මොනවද එන සිතිවිලි කියලා අපිම දන්නේ ඇයි මේ සිතිවිලි එන්නේ කියලා අපිම දන්නේ මොකටද මම මේවා හිතන්නේ කියලා එතන නම් අපි ඉන්නේ මමම දන්නේ නැත්නම් මට එන සිතුවිලි මොනවද කියලා මමම දන්නේ නැත්නම් ඇයි මට මේවා හිතෙන්නේ කියලා ඒ වගේම මටම නැත්නම් උත්තරයක් මොකටද මම මේවා හිතන්නේ කියලා මට කියන්න පුළුවන්ද මමයි හිතන්නේ කියලා නෑ එහෙම උත්තර දෙන්න බෑ ඒක විභාගයකට ඇහුවොත් හරි කවුද හිතන්නේ කියලා. කාගේද මේ චින්තනය, කාගේද මේ දර්ශනය කියලා වොත් අපිට කියන්න පුළුවන්. හැබැයි සැබෑව මොකද්ද? අපි නෙමේ හිතන්නේ. අපි මේ කොහේවත් කවුරුවත් කවුරුවත් කියලා කියන්නේ පිටපුද්ගලෙක් නෙමෙයි මේ ඇති වෙන සිතිවිලි වල අපි හිරකරුවෙක් විතරයි අපි දන්නේ නැහැ මොනවද හිතනවද අපිට තේරෙන්නේ නැහැ මම මේවා හිතන්නේ කියලා. මොක අපිට ඇති ප්‍රයෝජනයකුත් නැහැ ඔය එන සිතිවිලි වලින් ඔය අපේ හිතට එන සිතිවිලි වලින් 199 කින්වත් වඩා අපිට ඇති කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් කොහොමද කියන්නේ මමයි හිතන්නේ කියලා. ඉතින් අපි නෙමෙයි නම් හිතන්නේ අපිට හිතෙනවා නම් අපිට ඕනේ ඕනේ නැති දේවල් නම් වැඩිපුර හිතෙන්නේ. ඒ වගේම මන් දන්නේ නැත්නම් ඇයි මට මේවා හිතෙන්නේ කියලා අපි නිදහසේ හිතනවා කියලා කියන්න පුළුවන්. මෙන්න මේ පිරවුණු తත්වය ගැනයි බුදුහාමුදුරුවෝ කතා කරේ. එන්නේ ඒ ඒ తත්වය තේරුම් අරගෙන කොහොමද එතනින් නිදහස් වෙන්නේ කියන එක මේ චිත්ත විමුක්තිය ගැන. ඒකයි වැදගත්ම කාරණය. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ අපි මේ කාරණේ තේරුම් අරගෙන මේක මේ தත්වයෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕන කියන එක අපි ඒක ගැන කාරණා කීපයක්ම කතා කරා. මේ මාත්‍රිකාවේ සංගක් පැතිවලට යන්න පුළුවන් ගැඹුරකට යන්න පුළුවන් උදාහරණ ගන්න පුළුවන් නමුත් මම හිතනවා මේ පිට ප්‍රමාණවත් කියලා මේ අපේ වර්තමාන චින්තනය ගැන ඉතින් අපිට පුළුවන් දැන් සාකච්ඡාවක් කරන්න මේ අදහස් ගැන මේ මාතෘකාව පිළිබඳව Tamanta තියෙන ගැටලු අත්දැකීම් ප්‍රශ්න අදහස් ඉදිරිපත් කරන්න අහන්න ඒකතු වෙලා සාකච්ඡාවක් කරමු